සත්‍සහගත දික්ඛිගත සම්පයුක්ත අසංඛාරික එසේම සසංඛාරික සෝමනස්ස සහගත දික්ඛිගත විප්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන සිත් හතරත් ඊළඟට එන උපේක්ඛා සහගත දික්ඛිගත සම්පයුක්ත අසංඛාරික සසංඛාරික සිත් දෙක ආ උපේක්ඛා සහගත දික්ඛිගත විප්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන මේ සිත් ඒ එතනත් හතරක් තිබෙනවා කොහොම එකතු වුණාම ලෝභ මූල සිත් අටේ. ඒ ලෝභ මූල සිත් අට අපට උපදන අවස්ථාවන් ගැනයි වැඩි වශයෙන් තේරුම් ගත යුතුව තිබෙනවා. අප පසුගිය කතාවේදී දැනගත්තා ඒ ලෝභ මූල සිත් උපදවාගෙන කෙරෙන අකුසල් මොනවාද අකුසල් වශයෙන් අප ඉගෙන ගත්තා විච්ඡිගත සංපයුක්ත සිත් හතරෙන් ඇතිවිය හැකි අකුසල් කළ හැකි අකුසල් සරකම් කිරීම කාමමිත්‍යාචාරය අභිද්‍යාව කියන මේවා ඒකාන්තයෙන්ම දැන් ඒකාන්තයෙන්ම කියන්න කුමන නැහැ දැන් සොරකම ලෝභයෙන් කරන අවස්ථාවක් තිබෙනවා. එහෙම වේලාවේදී ලෝභ මූල සිතයි. කාමීත්‍යාචාරයේ නම් ලෝභයම පෙරදරිව සිදුවන අකුසලයක්. ඊළඟට අවිද්‍යාව කියලා එකක් තිබෙනවා. ඒ අවිද්‍යාවත් ලෝභයෙන්ම සිදුවන්නක්. අවිද්‍යාව කියන්නේ විෂම ලෝභය. දැඩි ලෝභය, විෂම ලෝභය යනුවෙන් දැක්වෙන්නේ අවිද්‍යාව. අන්‍යයන් සතු දේත දේ තමාට වේවායි කියා සිතන ගතිය, ඒ ස්වභාවය. අවිද්‍යාව. දැන් ප්‍රාණඝාතය කවදාවත් ලෝභ මූල සිතින් සිදුවන්නක් නෙවෙයි. ඒක අපේ ද්වේෂ මූල සිත් පිළිබඳව කතා කරන විට කියනවා. ලෝභ මූල සිතෙන් සතෙකුගේ ජීවිතය තොර කරන්නට බෑ. ඒ සොරකම ලෝභය පෙරදරිව සිදු කරත හැකි. ද්වේෂයෙන් තේකලති. ද්වේෂයෙන්ුත් අන්‍යයන්ට පාඩුවක් කරනවා තියෙන කෙනෙකු සොරකම් කරනවා නම් එතන මුල් වන්නේ ලෝභ මූල සිතන වේදනේ ඇතිවන්නේ ද්වේෂ මූල. කාමීත්‍යාචාරය ලෝභයෙන් නිසා සිදුවනවා. බොරු කීම ලෝභය නිසා විය හැකි ද්වේෂය නිසා විය. ද්වේෂය කියන්නේ තරහ. ලෝභය නිසා බොරු කියන අවස්ථා තිබෙනවා තමන්ට ලැබෙන ලාභය ආදී සලකාගෙන එතෙන්දී ලෝභ මූල අන්‍යයන් කෙරෙහි ඇති තරහවත් නිසා ඔහු කරදරෙහි දැමීම සඳහා බොරු කියත හැකි එහෙම අවස්ථාවලදී ද්වේෂයයි යෙදෙන්නේ ද්වේෂ මූල සුතක්කදේ කේලම් කීම ඒ ලෝභ මූල සිතෙන් සිදුවෙත හැකි එයි අදහස නැත්නම් කියලම කියන්නේ කෙනෙකු තමාට වඩා ප්‍රියං කර ගැනීමට නම් ඒ කෙනෙකුගේ ප්‍රසාදය ඇති කර ගැනීම තමා කෙරෙහි. එහෙම ලෝභය නිසා කියේ. එහෙම නැත්නම් දෙදෙනෙකු අතර තිබෙන සමගිය මුෂ්ණා බව නිසා එය දිඳුවන්නට කියලා කියනවා නම් එතන ඇතිවන්නේ ද්වේෂ මූලක. පරුෂ වචන කීම ද්වේෂයෙන් මිසක ලෝභයෙන් කරන්නක් නෙවෙයි. නිසා පරුෂ වචන ද්වේෂයෙන් පුළුවන්. ලෝභයෙන් නෙවෙයි. හිස් වචන කතා කිරීම ලෝභයෙන් නිසා කිය හැකි ද්වේෂයෙන් නිසා කිය. ඒ ලෝභයෙන් Taman ලාභ ඒ වගේම Taman කැමති වෙන ඒ විනෝදය, ප්‍රීතිය කියන දේවල් ලබා ගැනීම සඳහා කාටවත් වැඩක් නැති විහිළු තහළු කතා කීම් ආදී එක්කම වැටෙන්නේ මේ හිස් වචන කතා කිරීමට. එහෙම අවස්ථාවලදී ලෝභය. එහෙම නැත්නම් දෙදෙනෙකු නැත්නම් කීප දෙනෙකු එකතු වෙලා කරන හොඳ වැඩකට අකුල් හෙලීම සඳහා තමා හිස් වචන කතා කිරීම පටන් ගන්නවා නම් අර කරන හොඳ වැඩේ දුරුස්නාහි අනේ බඳු අවස්ථාවලදී ද්වේෂ මූලිතින් ඒ හිස් වචන කතා කිරීම කරනවා. අවිද්‍යාවයි කියා දැක්වෙන ඒ මානසික අකුසල කර්මය නැත්නම් මනෝද්වාරික අකුසල කර්මය එය ලෝභය නිසාමයි. ලෝභ මූලිත තමයි උපදින්නේ අවස්ථාව. මිත්‍යා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි කියනකොටම අපිට තේරෙනවා දිට්ඨිගත සංපයුක්ත සිත් හතර. හතරෙන් යම් කිසිවක් ඇති වෙලයි ඒ මිත්‍යා දෘෂ්ටියේ අදහස් ඇති කරගන්නේ. සමහර විටක ඒ මිත්‍යා දෘෂ්ටිය සමාජයේ වචනයෙන් ප්‍රකාශ කරන්නට පුළුවන්. එහෙම නැත්නම් <clears throat> කයින් ඒ විද්‍යා දෘෂ්ටි පිහිටා කරන වැඩ කරන්නට. මම ඒක නිදර්ශනයක් හැටියට කියන්න කැමතියි. දැන් දෙවියන්ට පූජා කරන අය ඔබ ਸਰව බලධාරී ආදී වශයෙන් වචන තමන්ගේ මුින් ප්‍රකාශ කරන ඒක මිත්‍යා දෘෂ්ටියේ ඇති සිතක් ඒ අවස්ථාවේදී උපදින්නේ ඒ අකුසලය සිදුවන්නේ අවස්ථාවේදී වාග්්වාරේ වාග්්වාරෙහි අකුසලය ඇති වෙනවා සිත වශයෙන් ditthිගත සම්පයුක්ත හොඳයි ඒ බඳු දෙවියෙකුටම බුද පූජා කිරීම වශයෙන් මල් පහන් පිදීම ඔය දුම් ඇල්ලීම ආදී නොඑක් දේ කරනවානේ එහෙම අවස්ථාවලදී එය මිත්‍යා දෘෂ්ටි හිතකින් යුතුව ඒ සිදු කරන වැඩේට උදව් වන්නේ ශරීරය, කය. කායද්්වාරෙහි පැවති මිත්‍යා දෘෂ්ටි අකුසල කර්මයක් වෙනවා ඒ අවස්ථාවේ. එළිය ద్వාර පිළිබඳ කතාව මා පසු දිනක විස්තර වශයෙන් කියන්නම්. මෙතෙන්දී අපට උවමනා කළේ දැනගන්නට ලෝභ මූල සිත් කවර කවර අවස්ථාවලදී ඇති වෙනවද ඒ ලෝභ මූල සිත ඇතිව උපදින්නට පුළුවන් අකුසල කර්ම කර්මපත වශයෙන් මතක තබා ගන්නට ඕන ඒක කාරණයක් තමයි කර්මපත කර්ම කියලා මේ කර්මයෙන්ම කොටස් දෙකකට බෙදාගෙන කර්ම කර්මපත කර්මපතේ කියන්නේ කුසල් හෝ අකුසල් ඒ නිසාම නැවත භවයක් ලබා දීමේ ශක්තිය ඇති. බලවත් කර්මවලටයි කියන්නේ කර්මපත කියලා. දැන් ඔය සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම, කීලාම් කීම, පරුස වචන කීම, වචන කතා කිරීම, අවිද්‍යාව, ව්‍යාපාද, මිච්ඡාදිච්චි කියන මේ 10 ගැන කියන්නේ දස අකුසල කර්මපතක. අනේ දස අකුසල කර්මපත අකුරෙන් දික්ඛිගත සම්පයුක්ත සිත ඇතිවි කළ හැකි අකුසල කර්ම හතක් පිළ. ඔය ඒ වගේමයි මාත් කියේ. මිත්‍යා දෘෂ්ටියත් එයින් එකක්. දික්ඛිගත විප්‍රයුක්ත සිත් කියන හතරක් තිබෙනවනේ. අනේ එතෙන්දී මිත්‍යා දෘෂ්ටිය අත්හරින්නට වෙනවා. වික්ඛිගත විප්‍රයුක්ත සිත් හතර පිළිබඳව කියන විට ඒ මිත්‍යා දෘෂ්ටිය කියන අකුසලයේ සිදුවන්නට බෑ වික්ඛිගත විප්‍රයුක්ත සිතේ. මක්නිසාද? ඒ සිතෙහි මිත්‍යා දෘෂ්ටි කියන ඒ දික්තිය යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ ඒ දික්ති කියන්නේ අකුසල චෛතසිකයක්. ඒ යෙදෙන්නේ නැහැ ඒ සිතේ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය ඇතිවන්නට බෑ. ඒ සිත උපදවාගෙන ඒ සිත ඇති වී සිදුවෙන අකුසලයේ. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියක් තිබෙනවා. ඉතින් මිත්‍යා දෘෂ්ටිය ඒකාන්ත වශයෙන් යෙදෙන අවස්ථා. මිත්‍යා දෘෂ්ටියේ තිබෙනවා ප්‍රධාන ભેද දෙකක් තිබෙනවා කියන්නට. එකක් නියත මිත්‍යා දෘෂ්ටිය, අනික අනියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නාස්තික අහේතුක අක්‍රීය වශයෙන් දැක්වෙන ඒ දෘෂ්ටි. නියත මිත්‍යා දෘෂ්ටි. අනියත මිත්‍යා දෘෂ්ටි පවතින. අනියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ දැන් තින්පව් <clears throat> නැtei කියා ගැනීම නියත මිත්‍යා දෘෂ්ටියක්. තමා කරන තමාගේ විමුක්තිය තමා කරන ඒ ඒ ක්‍රියාවන්ගෙන් නිසා ඇති කරගත හැකිය. තමාට උපදවාගත හැකිය. කියා එහෙම පිළිගැනීමක් නෑ අක්‍රීය දෘෂ්ටිකයක්. මේ හේතුන් ප්‍රත්‍යයන් පිළිබඳ විශ්වාසයක් නැහැ. අහේතුකවාදී. ඒ නියත විද්‍යා දෘෂ්ටි හැටියට සඳහන් වන්නේ ඒවා. අනිත් මිත්‍යා දෘෂ්ටි දැන් සාස්වත දෘෂ්ටියයි කියලා එකක් තිබෙනවා. සාස්වත දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටියයි කියලා ගන්නේ නැහැ. මක් නිසාද? ඒ සාස්වත දෘෂ්ටිගත අය අතර සමහර එක් පිටිනවා කර්ම කර්මඵල විශ්වාස කරන. ඒ කර්ම කර්මඵල විශ්වාස කරන්නන් ඒ පමණින් සම්‍යක් දෘෂ්ටිකය. ඔවුන්ගේ ඒ සාස්වත දෘෂ්ටිය වැරදි වුණා. ඒ කර්ම කර්මඵල විශ්වාසය ඇති බැවින් ඔවුන්ට කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එක තිබෙනවා. ඔව්හු ගැනෙන්නේ නැහැ ඔය නියත විද්‍යා දෘෂ්ටියක්. නියත මිත්‍යා දෘෂ්ටිකය තමයි ඔය නාස්තිකවාදී. නත්ති දින්නම් නත්ති ඉත්තං ආදී වශයෙන් දැක්වෙන උදත වස්තුක මිත්‍යා දෘෂ්ටි එහෙම කියන්නේ. ඒ නියත මිත්‍යා දෘෂ්ටි. අනිත් එක උච්ඡේද දෘෂ්ටිකය දෘෂ්ටියක් නියත මිත්‍යා දෘෂ්ටි. උච්ඡේදය කියන්නේ ඉවරයි. නැවත ඉපදීමක් කියලා එකක් නැත, පුනර්භවයක් නැත. මෙතන ජීවත් වුණා ඊළඟට මැරෙනවා එතනින් ඉවරයි. තියාගන්න එහෙම දෘෂ්ටි පිට. ඒක උච්ඡේද දෘෂ්ටි. ඒද බලවත් මිත්‍යාවයි. ඉතින් එයින් අන්‍ය මිත්‍යා දෘෂ්ටිින් දක්වන්නේ අනියත මිත්‍යා දෘෂ්ටි. නියත මිත්‍යා දෘෂ්ටි. ඉතින් ඒ කොයි දෘෂ්ටිය ඇති කරගත්තා. ඒ කොයි දෘෂ්ටිය ඇති කර ඇති වුණත් ඒ අවස්ථාවේදී උපදනාසිත මිත්‍යා දෘෂ්ටි අදහසක් Tamanta පහළ වූ අවස්ථාවේදී එයින් කෙනෙන්නේ කුමක්ද? Tamanට ditthිගත සංපයුක්ත සිතක් උපන්නයි. ඒ සිත නිසා කරන ක්‍රියා තිබෙන්නට පුළුවන්. එහෙම ක්‍රියාවක් නොකළා. එහෙම ක්‍රියාවක් නොකළා යම් වේලාවක හෝ Tamanට ඇති වුණොත් සිතක්. මේ මෙරිලා උපදිනවයි කියන එක මේක ඇත්තක් වෙන්නට බෑ බොරුවක් කියයි කියලා. එහෙම අදහසක්. කවුරු හරි කියන දෙයක් අහගෙන ඉඳලා Tamanට යම් වේලාවක ඇති වුණොත් ඒ ඇති වුණු අවස්ථාවේදී තමාට උපදින සිත ඔය ditthිගත සංපයුක්ත සිතක. ඉතින් සමහරෙකුට වැරදි විදිහට මේ මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා. ඒකත් සැලකිය යුතුයි. මෙහෙම මේ කතාව පිළිබඳව නැත්නම් මේ මේ අකුසල් සිත් පිළිබඳව කතා කරන විට ඒවාද දැනගන්න. සමහරෙකු සිතන්නට පුළුවන් සතුන් මැරීම නම් වැරදි. ඒ ඒ සතා මරන්නේ බිලිදීමට නම්. Taman අදහන දෙවියන්ට බිලිදීමට නම් ඒක වරදක් නෙවෙයි. සමහර විටක ඒ සතුන් මැරීම පිළිබඳ කොහොම වෙතත් ඒ බිලිදීම සඳහා සතුන් මැරීම දිනක් කියලා සිතන අය දිනක් Taman කරන්නේ දිනක් අන්න ඒ තව පින ලෙස ඔවුන් සිතාගන්නේ ඒ අවස්ථාවවලදී උපදින්නේ දික්ඛීගත සංපයුක්ත සිත්. දික්ඛීගත සංපයුක්ත සිත්. හැබැයි සතා මරණ විට නෙවෙයි. ඒ දැරීමේදී නම් උපදින්නේ දෝමනස්ස සහගත පටික සංපයුක්ත අසංකාරික. සසංකාරික වශයෙන් දැක්වෙන ඊළඟට අපිට කතා කරන්නට තිබෙන ඒ සිත් දෙක අතරින් යම් කිසිවක්. ඒ එකක් උපදින්නේ. සතුන් මැරීමේදී මා කියවනේ ලෝභ මූල සිත උපදින්නෙම නැtei කියලා. ඒ දිවිතර කිරීමේදී උපදනා සිත දෝමනස්ස ඒ ඉතින් අර විදිහේ මිත්‍යා දෘෂ්ටි අදහස පහළ වෙන විට ලෝභ මූල දිවිතර කරන විට දෝමන ඔකට වැඩි වේලා යන්නේ නැහැනේ. විතරම් ඉක්මනින් මේ සිත් ඇති වෙනවා. මේ තින තුනත් ආපි දෙනවානේ. නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාවං. යං ඒවං ලෞ පරිවත්තං යතේ ඉදං වික්කවේ චිත්තං. යාවං චිතං වික්කවේ උපමාපින සුකරායාව ලෞ පරිවත්තං චිත්තං. සිතේ තිබෙන වේගයේ ඉක්මන්කම වහා වෙනස් වෙන ස්වභාවය උපමාවක් ගැත්වීමටද නොහැකි බවයි බුදුහාමුදුරුවෝ වදාගෙන සුකරා කියන්නේ පහසු නොවේ කියන්නේ. ඒ කියන්නේ දක්වන්නට උපමාවක් නැහැ. ඒ තරම් වේගවත් ධර්මයක් සිත. අනේ වේගවත් සිත දැනින් ලෝභ මූල, ditthිගත සංපයුක්ත සිත මේ කරන වැඩෙන් වැරද්දක් මේක පිනක් කියයි ආසලකා ගන්න විට ඇතිවන අතර ඒ දේ කරන විට යන සතාගේ දිවිතොර කරන විට දෝමනස්ස පහකට පටික සම්පේත සිටුපුරි. ඒ එක අකුසලයක් අනිත් අකුසලයට උපකාර කරන අවස්ථාවක්. ඒවා ඉතින් අපිට ඉගෙන ගන්නට පුළුවන්. අභිධර්මයේ පිළිබඳ ජීවන අවස්ථාවකට අපි ප්‍රමුණාට පසු ඒ ප්‍රත්‍ය ආදී ඒවා පිළිබඳව ඉගෙන ගන්නට පුළුවන්. අකුසලය අකුසලයට උපකාර කරන අවස්ථා. ගැන දැන් ওই අනුස්කාරයෙන් අප හිතා ගන්නට ඕන ඔය ලෝභ මූල සිත ඔය දස අකුසල කර්මපත අතුරෙන් හතක් සිදු කිරීමේදී ඇති වෙන බව. ඒ හතම වන්නේ ditthිගත සංපයුක්ත සිත නම් විද්‍යා දෘෂ්ටිය ඇර ඉතිරි හය සිදු විය හැකි ditthිගත විප්‍රයුක්ත සිතේදී. ඒක ඔය පමණින් තීරණ ගන්නට ඕනේ. ඒක නෙවෙයි දැන් අපි ඔක්කොම ඔය විදිහට මේ සොරකම් කිරීම ආදී වශයෙන් පවත්නා ඒ කර්මපතවල නියලී විසෙන පිරිසක් නොවේ. එහෙම පිරිසක් නෙවෙයි අපි. අපි හැකිතරම් උත්සාහ කරන්නේ පාපයෙන් වැළකී සිටින්න. පලින් වැළකී සිටින්න. නමුත් පෞසිත්වලින් වැළකී සිටින්නට නම් ඒ පාප සිටිවිලි පාප සිත් පිළිබඳව ඒවා උපදින අවස්ථාවන් පිළිබඳව තේරුම්ගෙන පිළිෙන්නට. ඒකයි අමාරු වෙන්නේ. ඒ සොරකම් කිරීම ආදී මේවායින් වැළකී සිටින්නට පුළුවන්. නමුත් සිත වශයෙන් සැලකෙන විට උපදනාසිත කුසල් සිතක් නොවේ නම් යම් යම් ක්‍රියාවන් සිදු කරද්දී ඒ සිත අකුසල් සිතයි විය යුත්තේ. මේ දෙක අතර එකක් අපට උපදින්නේ නැහැ. ඒකයි තේරුම් ගන්න. දැන් මා මේ පින්නතුන්ට කතා කරා. මේ පින්නතුන් මා කියන කතාව අසාගෙන අප දෙපිරිස එකතුව කරන මේ ක්‍රියාවේදී නැත්නම් මේ ක්‍රියා දෙකේදී අපට උපදනාස්සිත අප පිළිගන්නේ කුසල් සිත්ය. ධර්මයක් කියා දී වශයෙන් එයට සිත් යොක් කරගෙන ඒ කරුණා ආදී ඒ හොඳ ගති ඒ සිතෙන් උපදවාගෙන කුසල් සිතකින් යුතුව කියාදෙන එක්කෙනා කියාද අසාගෙන ඉන්න පින්වතුනුත් ශ්‍රද්ධා ආදී ඒ ගුණ ධර්ම තම චිත්ත සංකාමී උපදවාගෙන එයට සවන් දීගෙන සිටින. මේ නිසා අප දෙතිරිස එකතුව සිදු කරන පුණ්‍ය කර්ම දෙකක් තිබෙනවා. එකක් බණ කීම ධර්ම දේශනය අනික ධර්ම ශ්‍රවණය. බණ ඇසීම. මේ දෙක. ඒවා පින් කියලා කියන්නේ ඒ උපදනාසෙත් කුසල්සෙත් බැඳෙන. පින් සිත් අපට උපදින්නේ. ඉතින් මේ වෙලේ මා කතා කරන විටත් මේ පින් තුන අසා සිටින විටත් ඒ උපදනා වූ සිත් කුසල් සිත් නොවේ නම් මේ විදිහේ ක්‍රියාවක් සිදු කරද්දී, ඒ කියන්නේ කතා කිරීම සහ අසාප කීම කියන මේ ක්‍රියාවන් සිදු කරද්දී උපදනා සිත් කුසල් සිත් නොවේ නම් උපදින්නට වන්නේ උපදින්නට ඕන අකුසල් සිත්. මොකද විපාක සිත් ක්‍රියා සිත් කියන මේවායින් ඒ කුසල ක්‍රියාවෙහි යෙදෙන්නේ නැහැ. ඇසීමට උපකාර වන සිතක් තිබෙනවා. ඒකට කියනවා අපි සෝත විඥානය කියලා. ඒ තමයි අසන සිත. නමුත් ඒ සිතෙන් නෙවෙයි මේ පින සිදුවන්නේ. පින සිදුවන්නේ කුසල සිතෙන්. ඒවට කියනවා ජවන් සිත. ඒවා නොවේ නම් උපදින්නේ ජවන් සිත් වශයෙන් උපදින්නට තිබෙන අනිත් කොටස නම් අකුසල. අකුසල. ඒකෙන් අප තේරුම් ගත යුත්තේ කුමක්ද? අප තේරුම් ගන්න ඕන අප කරන කවර කටයුත්තකදී වුවත් කතා කරද්දි යාම් ඊම් කරද්දි කෑන් දීම් කරද්දි කියන මේ කවර ක්‍රියාවකදී වුවත් අපි ඒ ක්‍රියාවන් සිදු කරද්දී අපට උපදනා වූ සිත කුසල් සිතක් නොවේ නම් කුසල් සිත නොවේ නම් ඒ උපදනා සිත් අකුසල් අකුසල් මතක තබා ගන්නට ඕනේ ඒක. ඒ කුසල් සිත් කරගන්නට නම් අප සිහියෙන් යුතුව සිටින්න ඕනේ. ඒ නිසා තමයි ඔය සතිපට්ඨානය ගැන ඔය තරම් බුද්ධ ධර්මයේ අවධාරණයෙන් කියන්නේ. එහෙම නැත්නම් අපට උපදින්නේ අකුසල් කතා බහ කරන විට, යමෙන විට, ඒ මේ දේ බලන බලන විට ඒ බලා සතුටු වන විට උපදනාසිත කුසල සිතක් නෙවෙයි නම් අකුසල. ඒ එතකොට ප්‍රත්‍යඥයන් වූ අපට උපදනා ඒ සිත් කොටස අකුසල නැත්තම් දැන් අපි ආහාර පානක ඒ ගැනීමේදී උපදනා සිත් අපට උපිට උපදිනවා සිත් නැතිව වැඩේ කරන්නට බෑ. එතනක් නම් මේ කය ක්‍රියා කරන්නේ නැහැ. ඒකට ආහාර පාන ඒ කන බොන අවස්ථාවවලදී අපට රස දැනෙනවා. ඊළඟට ඒ රස පිළිබඳව අපට සිතිවිලි පහළ වෙනවා. එහෙම පහළ වෙමින් ඒ රස විඳින්න, ඒයින් සතුටු වෙමින්, ප්‍රීති වෙමින් ආහාරෙහි ගේධය ඇති කරගෙන, ආශාව ඇති කරගෙන කෙනෙකුට පුළුවන් ආහාර පාන ගන්නට. එතකොට මේ ක්‍රියාව සිදු කරද්දී Tamanට උපදින්නේද මේ ලෝභ මූල සිත්. ලෝභ මූල සිටි උපදී. එහෙම නැත්නම් ආහාරයේ ඉතිදෙන රසය Tamanට ප්‍රියමනාප නොවේ නම් ලුණු වැඩි, ඇඹුල් වැඩි, මේ විදිහේ Taman කැමති නැති විදිහේ ආහාර රසයක් නම් Tamanට මතුවී එන්නේ ඒ අවස්ථාවේදී තරහ උපදින්නට පුළුවන්. මේ දෙකම නැතිව ආහාරයෙන් ලැබෙන ප්‍රයෝජනය ගැන පමණක් සැලකාගෙන ඒට පමණක් හිත යොමු කරගෙන භාවනා මානසිකාරයකින් යුතුව නැත්නම් ඒ ආහාරයේ පටික්කුල සංඥාව ඇති කරගෙන ආහාර පාන ගන්නවා නම් ඒ වෙලාවේදී උපදින අකුසල්. දෙයිසයි වික්ෂුන් වහන්සේට නම් ඒ පින්ඩපාත භෝජනය ආහාර වැළඳීමේදී ප්‍රතිවේක්ෂාවක් උගන්වනවා. මේව දවායන මදායන මණ්ඩනාය ආදී වශයෙන් මොකද අකුසල පැත්තට යන්නට ඉඩක් නැහැ. කුසලයෙන් යුතුවයි මේ ක්‍රියාවත් සිදු කරන්නේ. අපටත් ඒක හොඳයි. මොකද ලෝභය තමයි දුරු කරගන්නට බොහොම අමාරු ධර්මයක්. ලෝභය කියන්නේ ආශාව. ආශාව. ඉතින් ආශාව නොයේ තැටි. කොටින් කියනවා නම් තුන් ලෝකයේම බදාගෙන තිබෙන එකක්. තුන් ලෝකය. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකයේම බදාගෙන තිබෙන ධර්මය තමයි ලෝභය ආතාව. මේක අපි ඇඳුම් පැළඳුම් අඳින විට කන්නාඩිය ළඟට ගිහින් අපේ දිහා බලන විට එයාදි එතනේ පටන් අප කරන බොහෝ ක්‍රියාවන් තිබෙනවා. අපේ සිහිනුවණින් යුතුව නොසිටියේ නම් උපදින්නේ ලෝභ මූල සිත්. එහෙම නැත්නම් ද්වේෂ මූල. එහෙමත් නැත්නම් මෝහ මූල සිතක් කියලා තව ඉදිරියට කියන්නට තිබෙනවා. එහෙම නැතුව සිහිනුවණින් යුතුව Taman මේ වැඩ කටයුතු කරනවා නම් අන්න ඒ බඳු අවස්ථාවලදී පමණක් කුසල් සිත් දැන් අපගේ ලෝභය මොන මොන පැතිවලට ගමන් කරනවාද කියලා අපි බලන්නට ආහාර පාන වතු පිටි ඉඩකඩම ගේදොර පුත්‍ර ධාරාව එන මේ හැම එකක් කෙරෙහි ඒ නිසා තමයි වරක මට ප්‍රශ්නයක් නැගුවා මගේ මිත්‍ර මහත්මේ බෞද්ධයෙක් නෙවෙයි මේ විශ්ව බුද්ධාගම කියන්නේ නිතරම ලෝභය තණ්හාව නැති කරන්නේ ඒ තණ්හාව නැති කළොත් ලෝභය නැති වුණොත් මේ ලෝකයක් නෑ නෙවෙයි. ඒ කොයිතර ඇත්තක්ද? ඒක ඇත්ත. ලෝකයේ තව තිබෙන්නේ ලෝකයේ පවත්නේ. මේ තෘෂ්ණාව ලෝකයේ කිය මොන ලෝකයේද? අපි ලෝකයේ කියලා ගන්නට ඕනේ අපිට මොකෙක් කියවා ලෝකයේ කියලා කියත හැකි. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකය යනුවෙන් ප්‍රධානම වශයෙන් දැක්වුවේ මේ පංචස්කන්ධ ලෝකය. අපි එකිනෙක කෙනා ලෝකයක් කියලා දැකමු. මේ පංචස්කන්ධ ලෝකයේ පවත්නේ কৃষ্ণාව තිබෙන තාක්කල් පමණයි. কৃষ্ণාව යම් දවසක සහමුලින් නැති කලේ නම් නූපදන ආකාරයට පත් කලේ නම් එදාට මේ පංචස්කන්ධ ලෝකය පහළ වෙන එක නැවත නැවත පහළ වෙන එක නවතී. ඉතින් ලෝභය පිළිබඳව නිතර සිතන්නට ඕනේ, කලකන්නට ඕනේ. ලෝභ මූල සිත උපදින උපදින වාරයක් පාසා Taman තේරුම් ගන්නට ඕනේ මේ ලෝභ මූල සිතක් කියන්නේ. එහෙම සිතා දැනගෙන ඒ ඇතිවන අවස්ථා පුළුවන් තරම් අඩු කරගන්නට. පුළුවන් තරම් අඩු කරගන්න. එහෙම අඩු කරගන්නට පුළුවන්කම ඇත්තේ නම් ලෝභ මූල සිත උපදින උපදින වාරයක් පාසා මේ ලෝභ මූල සිතත් උපන් බව Taman දැනගන්නවා නම් ඒකම භාවනාවක් කියන්නේ. තරාගං වාචිත්තං තරාගං චිත්තං පජානාති යන්නේ ඒ සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවේදී දැක්වෙන්නේ රාගසහිත වූ සිතක් ඇති වූ කල්හි ඒ රාගසහිත සිතක් බව දැන ගැනීම. අන්න ඒ දැන ගැනීම ලෝභ මූල සිත පිළිබඳව ඉගෙන ගන්නා ඉන්නතුන්ට ඇති කර ගන්නට පුළුවන්. කොයි දෙයකටවත් ආශාව හොඳ නැහැ. ඒකයි තීරණ ගන්න ඕනේ. ඒ ආශාව ආශාවේ මහා භයානක ප්‍රතිඵල. දැන් බොහෝ දෙනෙකු ආශා කරන ආශාව ඇති අය නැති කර ගන්නට අමාරු දේ හැටියට සැලකනවා මව්පියන් නම් තම දූ දරුවා. දූ දරුවා. ඒ නිසාම අප අසා තිබෙනවානේ සමහර මව්පියනට මෙරි යන්නට බෑ හොඳ තැනකට. සමහර විටක ගෙදරටම එනවා. ගෙදරටම එන දරුවන්ගේ පස්සෙන් යන්න. මොකද මේ ලෝභයේ තියෙන වැරද්ද. ලෝභයෙන්. ඉතින් මේ ලෝභය Tamanට යහපත පිණිසද පැවතුන. ලෝභයේ හැම යහපත පිණිස පවත්නා බවක් නැහැ. ලෝභය කවර තරාතිරමක එකක් වුණා. ඒකෙන් සිදුවන ප්‍රතිඵලය යහපතමයි කියන්නට බෑ. සමහර විට අපට පෙනෙන විදිහේ යහපතක් ඒකේ දකින්නට පුළුවන්කම තිබුණා ඒකෙන් යහපතක් වන්නේ නැහැ. මොකද ඒක අකුසල ධර්මයක්. අකුසල ධර්මයෙන් යහපතක් වෙනවා කියන එක ඒක ධර්ම විරෝධයි. යහපතක් නෙවෙයි අපි යහපතයි කියලා සලකනවා ගන්න. ඉතින් මා ඒ කීත් කාරණේ පමණක් ප්‍රමාණ. සමහර කෙනෙක් සිටිනවා Tamanට යම්කිසි ආහාරයක් පිළිබඳව ඇතිවනා වූ තෘෂ්ණාව ආසාව. ඒක දුරු කර ගන්නට නෙවෙයි. ඒ නිසා බොහෝ විට බොහෝ විට ඒ ආශාව තිබියදීම නියපරලෝකෝස්. ඒවා කෑමේ ආශාවෙන් ප්‍රේතයන් වෙලා උපදින. ප්‍රේතයන් වෙලා. සමහර විටක තමා ඥාතීන් මිත්‍රයන්ට එහෙම කීරින් පවා ඇවිත් කියනවායි කියලා අපි අහලා තියෙනවා. මොකද මේ ආශා. සමහරුන්ට තිබෙනවා එහෙම ආහාර ගේධය. ආහාර ගේධය කියන්නේ ඒත් මේ ලෝකෙමයි උපදින්නේ. ලෝභ මූල සිත උපදින්නේ. කුමටද? Taman ප්‍රිය කරන ආහාරය. ඒ ආහාරය ටික කලකදී ලැබුණ නැත්නම් කියනවා අසුවල් දේ ටික දවසක් ගන්නට බැරි වුණයි දැන් ඇඟට පණක් නැහැ. එහෙම කියන අවස්ථාවක්. ඒ ඇඟට පණ නැතිකම හිතේ ඇතිවන්නේ මේ ලෝභයෙන් මේක වන්නේ. ලෝභය. අන්න එහෙම කියන අවස්ථාවක්. දේව අනුව තේරුම් ගන්න. මම ඒ කරුණ කිව්වේ ඒ ලෝභ මූල සිත අපි නිින්දෙන් අවදි වූ වේලයේ සිට නැවත නිින්දට යනතුරු ඒ අතරතුර කාලයේදී බහුල වශයෙන් අපට උපදනා සිත කුමක්ද කිය ඇසුවොත් ලෝභ මූල සිතේ කියන්නට ඕන. ලෝභ මූල සිතේ කියන්නට ඕන. ඒ හැර උපදනා සිත කුමක්ද කියලා ඇසුවොත් ඊළඟට කියන්නට වෙන්නේ ද්වේෂ මූල සිතයි. ද්වේෂ මූල. ඉතින් අපි අපේ වැඩ හැටියට කරන නොයෙක් දේ කරන්නේ. ලෝභ මූල සිතෙන් යුතුව. ලෝභ මූල සිතෙන්. අපේ දේ අපේ දරුමල්ලන්ගේ දේ ආදි වශයෙන් සලකාගෙන කරන නොඑක් වැඩ කරන විට අපට උපදින්නේ ලෝභ මූල සිත්. ඉතින් මේ ලෝභ මූල සිත්වල තිබෙන ස්වභාවය තමයි බන්ධනය, බඳින බව, ගැට ගන්න බව, ඇලෙන බව. ලෝභය තිබෙනවානේ. මා කියන්නට ඇතිනේ ලෝභය පිළිබඳව දක්වා තිබෙන්නේ හරියට වඳුරන් ඇල්ලීමට දමන ලාභය වගේ එක. මක්කතා ලේකෝ විය කියලා පෙන්නනවා. ඉතින් අපි මේ ලෝභයෙන් ඇලෙනවා. කොහිද ඇලෙන්නේ? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පංචකාමයන් ඒ ධම්මාරම්මන වශයෙන් දැක්කන අනිත් ඒවායිත් අපි ඇලෙනවා. අපිට කියන්නට ඕනේ මේ ෂඩාරම්මනයන් හිම ඇලෙනවයි. ඒක ලෝභයේ තිබෙන්නේ ඇලෙන බව. අර ප්‍රධාන වශයෙන් දැක් වූ කර්මපත සිදුවි Thank you. පටිඝ කියන නාම. පටිඝයයි කියන්නේ අරමුණෙහි විරුද්ධව හැපෙන කියන අර්ථය. පටිඝය. පටිහඤ්ඤතිති පටිඝෝ. අරමුණෙහි විරුද්ධව හැපෙන අර්ථයෙන් පටිඝය. මේ ද්වේෂයේ ස්වභාවය කුමක්ද? ද්වේෂයේ ඡන්දික්ක ස්වභාව කියලා කියනවා. ඡන්ද ගතිය ද්වේෂෙහි තිබෙන. සැඬ බව. බොහොම රැඳයි, ඡන්දයි. ද්වේෂය හැටියෙක. එහිද තරාතිරම් තිබෙන. ද්වේෂය හැම විටම අපට උපදනා ද්වේෂය එකම මට්ටමේ නෙවේ, එකම තරාතිරමේ නෙවේ. සමහර අවස්ථාවකදී ද්වේෂය උපදීවි සුදු ද්වේෂ මාත්‍රයක් විතරයි තරහවක් විතරයි ඒක ඊට එහා යන්නේ නැහැ සමහර විටක ද්වේෂය උපදිනවා සමාජයේ වචනය ක්‍රියාත්මක කරන්නට හේතු වෙන තරම්. තවත් ද්වේෂය උපදින්නට පුළුවන් අතපයද යහත මෙහාට විසිකරන තරම. ඊටත් වඩා ද්වේෂය නැගෙන්නට පුළුවන් කෙනෙකුගේ ජීවිතය පවා විනාශ කරන්නට හේතු වෙන තරම. ඒ විදිහේ ද්වේෂයේ මේක අවස්ථා තරාතිරම් පිට. ඒ කොයි අවස්ථාවේදී වුවත් තරහාවක් උපදිනවා නම් ඒකේ ඝන බහලත්වය, ඒකේ අඩුකම, මන්දතාව කියන මේවා ගැන වෙනස්කම් තිබුණත් උපදින සිත නම් කරන්නේ දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංඛාරික සිත එහෙම නැත්නම් සසංඛාරික සිත කියන ඔය නම් දෙක. දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංඛාරික සිත දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සසංඛාරික සිත. ඔය දෙකයි තිබෙන්නේ. ඉතින් අපිට කොයි වෙලේ කොයි අවස්ථාවකදී වද තරහව උපන්නේ. ඒ උපදින අවස්ථාවේදී අපට මේ ඇතිවන සිත ඔය දෙක අතරින් එකක්. ඉතින් තරහව මා කියන මේ කාකාරයෙන් උපදිනවා. සමහර විටකේ තරහව පිළිකුලක් හැටියට සමහර විට කියනවානේ මම මේ තැනත්තාව පිළිකුල් කොට සැලකනවායි. එතකොට මේ පිළිකුල රසය මෙතන ඇතිවන්නේ තරහව. සමහර විටක කෙනෙකුන් කියනවා එසෙනවා අපට ඔහු කෙරෙහි දැන් අප්‍රසාදයක් ඇති වෙලා ඒ අප්‍රසාදයයි කියා එතන දැක්කන්නේ මේ තරහව, ද්වේෂය. හැබැයි ඒකේ එක මට්ටමක්, එක තත්ත්වයක්. අනේ විදිහේ ද්වේෂයේ තිබෙනවා වෙනස්කම්. ඒ වෙනස්කම් කොයිතරම් තිබුණාද? සිත වශයෙන් නම් එකම සිත. ද්වේෂ මූල සිත. ඉතින් ඒක නම් කර තිබෙන්නේ අර කලින් සිත සිත් නම් කළ වගේ වේදනා වශයෙන් සෝමනස්ස උපේක්ෂා කියන මේ විදිහට නෙවේ. දෝමනස්ස සෝමනස්සෙයි කීවේ ප්‍රීතිය, සතුට, සොම්නස්ස කියන මේ අදහස. උපේක්ෂා කීවේ එහෙම ප්‍රීතියක් සොම්නසක් නැති මධ්‍යස්ථ බව. මදහස් විලීමක් යදන තිබේ. නමුත් මේ එන්නේ දෝමනස් දෝමනස්සේ කියන්නේ ප්‍රතිගතියේ තරහවත් එක්කම පහළ වෙන එකට උපදින අරමුණ පිළිබඳව අරමුණෙන් මතුවන අනිෂ්ට රසය විඳින වේදනාව අරමුණු පිළිබඳව මාත්‍යද්දී මේ පින්නතුන්ට සනාන් කළා මතක ඇති අරමුණ ඉෂ්ට අරමුණ අනිෂ්ට එහෙම නැත්නම් අරමුණ මධ්‍යස්ථක දැන් දෝමනස්සේ උපදින්නේ තරහව උපදින්නේ ඉෂ්ඨ අරමුණේ කී නෙවේ. මධ්‍යස්ථ අරමුණේ කීද නෙවේ. මධ්‍යස්ථ වශයෙන් සැලකෙන එකකත් නෙවේ. එහෙනම් කුමකද? අනිෂ්ඨ වශයෙන් සැලකෙන. Taman නොකැමති අරමුණ. තරහව උපදින. ඉතින් සමහර විටක ඒ අරමුණ අන්‍යයන් ඉතාම ප්‍රිය කරන අරමුණක් කිය හැකියි. ඒ තමාට අප්‍රියයි. තමා අප්‍රිය කරන අරමුණ. නොකමැති අරමුණ. ඇතැම් විටක තමා කලින් ප්‍රිය කළ දැන් අප්‍රිය කරන අරමුණක් කිය හැකියි. කොහොම හරි දෝමනස්සේ උපදින්නේ තරහව උපදින්නේ අප්‍රිය අනිෂ්ට අරමුණ. ඉතින් මේ අනිෂ්ටත්වය මා මීට කලින් සඳහන් කළ පරිදි Taman සලකන විදිය විදිහට අනිෂ්ට කිය හැකි. නමුත් එයි අත වශයෙන් අනිෂ්ට බවක් නැති. ඒකට කියනවා පරිකල්පිතයි කියලා. තමා සලකා ගන්න හැටියට අනිෂ්ටයි. දැන් අපි ගනිමු අප මේ මෙතන අපි ටික දින එකතු වෙලා යහපත් දෙයක් කරන හොඳ දෙයක් කරන මොන විදිහකින් සලකා බැලුවත් මේ කරන ක්‍රියාවෙන් කාහටවත් අනර්ථයක් සිදුවන්නේ නැහැ අර්ථයක් නිසා කියන මට අසන මේ පින්වතුන්ට ඒ වගේම මේ පිළිබඳව Tamanගේ සිත සතුටු කරගන්නා මේ පිළිබඳව පින් සිත් උපදවා ගන්නා යම් තරම් කෙනෙකු නම් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ හැම දිනාටම යහපත පිණිස පවත්නා ක්‍රියාවක් අප එකතුව කරන්න. නමුත් මෙයම බැරිද කෙනෙකුට ඒ සලකන හැටියට ඊටාම අනිෂ්ඨ අරමුණක් තේ සිතා ගන්න පුළුවන්. ඒ නිසාම ඇති කරගන්නට බැරිද තරහව? පුළුවන්. අනේකයි ඒ තරහව උපදිනවා නම් ඒ උපදින්නේ තමා අනිෂ්ඨ කොට සලකන යම් කිසිවක් නිසයි. ඒ එබැවිනුයි තරහව අනිෂ්ඨාරම්මනෙහි උපදී. ඉෂ්ඨාරම්මනෙහි කියන්නේ අනිෂ්ඨාර. තමන්ට අප්‍රිය අමනාප අරමුණු අනිෂ්ඨාර. ඒකේ තරහව උපදී. ඉතින් සමහර විට ඒ ලෝභයම පසු කාලයකදී උපකාර ගන්නට පුළුවන් හේතු වන්නට පුළුවන් තරහව ඇතිවීමට. දැන් තමන් බොම ලෝභයෙන් ආශාවෙන් ආදරය කළ නම් කිසි කෙනෙක් සමාජයේ කැමැත්තේ හැටියට නොපවතිනා නිසා සමාජ කැමැත්තේ හැටියට ලබා ගන්නට බැරි වීම නිසා එහෙම අවස්ථාවලදී සමහරු ඒ ලෝභනීය Tamanta වරක ලෝභනීය වස්තුවක් වූ ඒ දේම තා අනිෂ්ට අරමුණක් සේසලකා විනාශ කර දමන අවස්ථා පිළිදෙයි. ඒක මොකද ඒ අවස්ථාවේදී Tamanta අනිෂ්ටයි. අනේ නිසා ඒ දේශයේ උපදින්නේ අනිෂ්ඨාරම්මණය කියන එක මතක තබා ගන්න. ඒකට දෙන්නසය කියන්නේ ඒ අරමුණ පිළිබඳව තිබෙන යම් රසයක් වෙනවා. අරමුණු කොයි එකක් තිබෙනවා අරමුණ රසය කියන්නේ. ඒ අරමුණ රසය තමයි වේදනාවට ගොදුර. වේදනාවට ගෝචරය ඒකයි. වේදනාවේ කියන්නේ අරමුණු රස විඳීම. අරමුණු රස විඳීමයි වේදනාව. ඒ වේදනාවේ වේදනාවෙන් ගන්නේ රසය. එතකොට මේ අනිෂ්ඨ අරමුණේ ඇත්තේ අනිෂ්ඨ රසය, අමිහිරි රසය. ඒ අමිහිරි රසයේ විඳීම තමයි දෝමනස්සය. ඒ අමිහිරි රසයේ විඳීමටයි දෝමනස්ස වේදනා කියන්නේ, දෝමනස්ස කියන්නේ. අනේ දෝමනසයි පටිඝ සම්පයුක්ත සිටිය ඇතිවන්නේ. ඒක බොහොම ලේසියෙන් තේරුම් ගත හැකිනේ. අපේ තරම් ප්‍රිය නොකරන යම් කිසි කෙනෙකු මේ ස්ථානයටම හෝ දැන් පැමිණෙනවා නම් මෙතන සිටින ඒ පුද්ගලයාව දන්න ඒ පුද්ගලයා Tamanta අනිෂ්ට වශයෙන් සැලකන කවරෙකු හේතුත් නම් ඒ අයගේ සිටේ මේ දුන්නත උපදිනවා දුන්නත උපදිනවා මොකද මේ ඒ අරමුණ Tamanta ප්‍රියමනාප අරමුණක් නෙවෙයි ඒ ප්‍රියමනාප අරමුණක් නොවන ඒ අරමුණගෙන පහළවන සිතේ ඒ අරමුණෙන් මතුවන ආරම්මන රසයද ගැනීමක් වෙනවා. ඒ ආරම්මන රසය ගැනීම සිතට අයිති වැඩේ නෙවේ. ඒ කරන්නේ වේදනාවයි කියන ධර්මයේ. ඒ තමයි ආ රස විඳීමේ. අරමුණු රස විඳීම. ඒ ආරම්මන රසයේ විඳීම වශයෙන් ඇතිවන ඒ වේදනාව තමයි මෙතන දුන්නස් වේදනා කියන්නේ. දෝමනස්. එතකොට තරහවට කාරණයක් වෙන යම් කිසිවක් වේ නම් ඒ දේ සමාජයේ සිටෙහි ප්‍රියමනාප බවක් උපදවන්නට හේතු වන්නක් නෙවේ. තමාගේ සිතෙහි අප්‍රිය අමනාප බවක් ඇති කරවීමටයි එය හේතුවක්. අනේ අප්‍රිය අමනාප අරමුණේ අරමුණෙන් මතුවන ඒ අමිහිරි රසය විඳින ස්වභාවය වේදනාව තමයි දෝමනස්සේ කියන්නේ. ඒක මේ තරහවත් සමග අත්වැල් බැඳගත්ත එක. මේ දෙක කවදාවත් ඔවුනොවුන්ගෙන් වෙන්වන්නේ නැහැ. දෝමනස්සයයි පටිඝයයි දෝමනස්සයයි ද්වේෂයයි කියන මේ දෙක කවදාවත් ඔවුනොවුන්ගෙන් වෙන්නේ නැහැ. මේ දෙක එකටමයි පහළ. ඒකට පටිඝ සම්පයුක්ත සිතේ දෝමනස්ස වේදනාව තිබෙනවාමයි. දොම්නස්සාගත සිතක් වෙතෝ ඒ සිත පටිඝ සම්පයුක්තමයි. මතක තබා ගන්නට ඕනේ. ඒ ආරම්භන රසය විඳින් වශයෙන් දෝමනස්ය කියන කීවේ අමීරි රසය විඳින වේදනාව දෝමනස්. දොම්නස. ඒකට පටිඝය කීවේ ඒ ඒ අරමුණම Tamanට අප්‍රියයි අවනාව. ඒ නිසා ඒ අරමුණ Taman හොඳ දෙයක් ගන්නවා වගේ ලං කරගන්න එකක් නෙමෙයි. තමා ඒ අරමුණ සිතින් ගත්තා. සමාය ලං කරගන්නට බලාපොරොත්තු වන අරමුණක් නම් නෙවෙයි. ඌවන්ටම තිබෙනවා නම් දකින්නටවත් කැමති එකක් නෙවෙයි ඒක. ඒ නිසායි කියන්නේ ලෝභය අපි කතා කළ ලෝභ මූල සිතෙහි ඒ ලෝභය අරමුණ ගන්න. ලෝභ මූල සිතෙන් ඒ අරමුණ ගන්න. ධර්මකූව වඩා ගන්න මවක් වගේ. ඒ අරමුණට පීඩා කරන්නට ලෑස්තිව නෙවෙයි ලෝභයෙන් අරමුණ ගන්න. ඉෂ්ට ප්‍රියමනාප දෙයක් ඒ සලකාගෙනයි එහි ඇලෙන්නේ. ද්වේෂය අරමුණ ගන්නවා. ඒ ගන්නේ කොහොමද? වස්තු හිමියෙක් සොරෙකු අල්ල ගන්නවා. සමාජයේ යම් කිසි දෙයක් කඩාවදාගෙන පැන යන හොරෙකු ඒ වස්තුව අයිතිකාරයාට අහුනොත් අහුවන්නේ කවර තැනකින්ද? සමහර විටක බෙල්ලෙන් අහුවෙන්නට පුළුවන්. එහෙම තැනකදී අහුණත් අල්ලන්නේ තැනත්තාට දෙරිලා යන්නට නෙවෙයි. සමහර විටක ඇල්ලීම නිසාම බැරෙන්නට බැරි. ඒ විදිහේ සතින් තරහවෙන් අල්ලන්නේ. අන්න ඒ වගේ ද්වේෂයෙන් අරමුණ ගන්න. ද්වේෂයෙන් අරමුණ ගන්න අරමුණට රිද්දවන ආකාරය. ලෝභයෙන් අරමුණ ගන්න අරමුණට රිද්දවන්නට නෙවෙයි. ඒකයි මේ පටිඝ කියන නම ද්වේෂයට දීපු දෙය. ද්වේෂයේ පටිඝ නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ඔය නිසායි. පටිහඤ්ඤ තීති පටිඝෝ. විරුද්ධව හැතෙනවා. විරුද්ධව හැතෙනවා. ඒ නිසායි පටිඝ කියන නම. රණිෂ්ඨාරම්මණෙහි විරුද්ධව හැතෙන ආකාරයෙන් උපදනා බැවින් ද්වේෂයටම පටිඝ කියන නම දෙනවා. අනේ පටිඝ සංඛ්‍යාත ද්වේෂයෙන් පටිඝයයි කියනු ලබන ද්වේෂයෙන් යුක්තයි ඒක උපාදේක නිරෝධේ කාලම්මනේක වත්තුක කියලා මම සතර සම්ප්‍රයෝග ලක්ෂණයක් කියවේ අන්න එකට උපදනා බැවින් ඒ පටිඝය කියන ද්වේෂයත් සමග කියනවා පටිඝ සම්පයුක්ත කියලා පටිඝ සම්පයුක්ත වේදනාව දෝමනස්සයයි ඇතිවන ඒ චෛතසික ධර්මයේ ද්වේෂය පටිඝය එයින් යුක්තයි. පූර්ව ප්‍රයෝගය නැතිව උපදනාහි අසංඛාරිකයි ඒව පූර්ව ප්‍රයෝගයක් ඇතිව උපදනවා නම් සසංඛාරිකයි ඕකයි ඔය සිද්දක පිළිබඳව තිබෙන බෙහෙදේ. මේ දීන තේරුම් ගත යුතු කාරණය තමයි අපි ලෝභයෙන් ගනු නොලබන බොහෝ අරමුණු ගන්නේ ද්වේෂයෙන් කියලා. ලෝභයෙන් ගන්නේ නැති අරමුණු ගන්නේ බොහෝ විට ද්වේෂය. මේ දෙක තමයි අපට හැමතිස්සෙම වාගේ උපදනා ධර්ම දෙක. ඒ නිසායි අනුනය පටිඝය කියලා කියන්නේ. එකට ඇලෙන. අනිකෙයි හැතෙන. ඇලෙන බවයි හැතෙන බවයි. ඔය දෙක නිතර මාරු වෙමින් තියෙනවා. සමහර විටක සමහර එක ඇලුනේද ඇලුණු එකේම පසු විටක ගැටෙන හැටෙන ඒ විදිහේ තත්වයක් පිළිෙන්නේ ලෝභ ද්වේෂ කියන නේද හැබැයි මේ දෙක කවදාවත් එකට උපදින්නේ නැහැ ඒක මතක තබා ගන්න ඕනේ එක විදිහේ අරමුණු දෙකක් නෙවෙයි මේ දෙකේ අරමුණවල ඒ අරමුණු ගැනීමේදී එක විදිහේ කියලා සැලකන්නේ නැහැ එක අවස්ථාවකදී ලෝභණීයයි අනිත් අවස්ථාවේදී ද්වේෂයට හේතු. ද්වේෂය. ඉතින් මක් නිසාද මෙහෙම වන්නේ? දැන් සමහර කෙනෙක් සිටිනවා අපිට දක්නටවත් ලැබෙන්නේ නැහැ තරහා ගිය අවස්ථාව. සමහර සිටිනවානේ එහෙමයි. තරහා ගිය බවක්, තරහා වූ බවක් කවදාවත් දක්නට ලැබෙන්නේ නැහැ. තවත් සමහරෙක් සිටිනවා හැම විටම හැම තිස්සෙම වාගේ තරහ වෙනවා. සාහල් ඒ කියලානේ පොස්තලන්නේ මැස්සෙකුට යන්නත් බැරි එක ඒ වගේ තමයි මොනම සමහර විටක කිසිදු කරුණක් නැතුව තමයි පය ගලගෙන තුනක් තමයි ගමනක් යන්නේ ඉන්නකොට වැස්සක් තමයි බොහොම ධාර්ය දාන විදිහට ග්‍රීෂ්මේ පවතිනවා නම් එතකොටත් තමයි එහෙම තරහමයි බතේ වැලි ඇටයක් තිබුණොත් ඒකටත් තරහ. එක්කසක් තිබුණත් එතකොටත් තරහ. ඒ විදිහේ තරහ වෙන අවස්ථාවක්. සමහරෙකුට තරහව ඇතිවන්නේ උදේ පාන්දර. නිින්දට යන විට ඒ තරහව පරම්පරා වශයෙන් පරිදි. එහෙම පිටිනවා. තරහ කෙනෙක් පිටිනවා තරහ වෙන්නේ නැහැ නම් තරහව ඇති වෙනවා. ඒක වහා දුක්ක. වහා නැතුව යන බොහොම සුළු වේලාවක් මොකද එහෙම හේතුව මේවා පුරුදු වශයෙන් සසර ගෙරෙන ඒවා සමහරෙකුගේ තිබෙන්නේ ද්වේෂාභ්‍යාස අභ්‍යාස වශයෙන් ද්වේෂයේ බලපාන ඒ ද්වේෂයේ බලපාන්නේ තමාගේ සංසාර පුරුද්දව ඉතින් මේ පිනතුන් ධර්ම කර්මක්කේ අපි හැමදාම මිනිසුන් වෙලා හිටියම ඉන්නට බෑ. මිනිසුන් අතර මිනිසුන් වෙලා උපදිනවා ගිය ජාතිවල වෙනත් සතුන් වෙලා සිටියයි. සමහර විටක පොළොන් වෙලා සිටියයි, කොටි වෙලා සිටියයි. එයාදී නපුරු සතුන් වෙලා සිටියයත් මිනිසුන් අතරට එනවා. මිනිසුනුත් නැරී ගොස් ඒ සතුන් අතරට යනවා. ඒ වගේ මේකේ තියෙනවා මාරු වීමක මිනිසුන් අතර ජීවත් වෙන අය නැවත මිනිසුන් වෙලා උපදින්නේ බොහොම ස්වල්ප දෙනකී වැඩි දෙනා උපදින්නේ නිරය පිටියක් ප්‍රේත කියන මේ තැන්වලයි කියා බුදුහාමුදුරුවෝ වදාළා. දෙවියන් අතර දෙවිව නැවත උපදින්නේ ස්වල්ප දෙනෙකි. මිනිසුන් අතරට එන්නේ ස්වල්ප දෙනෙකි. වැඩි දෙනා උපදින්නේ නිරය තුරියක් പ്രേත කියන මේ තැන්වලයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඉතින් ඒ කාරණයෙන් අපට තේරුම් ගත හැකි ඒ මිනිසුන් වෙලා නැවත මිනිසුන් වෙලා දැන් සිටින අය නැවත මිනිසුන් උපදින්නේ බොහොම ස්වල්ප දෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ වදාළා. ඒ වගේ මේ ත්‍රිසංගත සතුන් අතර මිනිසුන් වෙලා උපදින අය කොහොම ස්වල්ප දෙනෙක් එහෙම හැමෝටම එහෙම මිනිස්සු වෙලා උපදින්නට ලැබෙන එකක් නෑ. ඒ නිසායි කියන්නේ මිනිස්සුත් බව ලැබීම දුර්ලභ කාර්යයක් කියලා. එහෙත් ඔවුන් කරනවා. එහෙනම් Tamange කුසල කර්මයක් ඉදිරිපත් කළා. ඒ කුසල කර්ම හේතුවෙන් මිනිස්සුත් බව ලැබෙන. නමුත් ඒ අධ්‍යාත්ම වශයෙන් Tamante හුරු පුරුදුව පැවති ඒ තරහ ගති මේ ජීවිතයට ගියේ ඒකයි තරහ අදහ දේශඥය ආශය ඇති බවයි කියලා කියන්නේ. ඒ අදහස් සමහරෙක්ට තිබෙන. සමහරුන් මොන විදිහකින්වත් ඒ තරහ ගතිය නැති කරගන්නට පුළුවන් අය නෙවෙයි. අධික්ම බලන. කොයිතරම් සමහර දෙනවා තමන්ගේ ධන දහම් උගත්කමක් තිබෙනවා ඒ අතරේ තමයි. සමහරුන්ට ඒකම කාරණයක් කොට දුක් කියන අවස්ථාවට අපන්නත් ලැබෙන පිළිද. ඔය තරම් බණ දහම් ගන්න, ඔය තරම් සිල් සමාදන් වෙන, ඒ වුණාට කායිකවත් එකට ජීවත් වෙන්න බෑ. හැම එක්කෙනා එක්කම තරහ වෙන ගැටයක් තියෙනවා. ඒක කියනවා. ඉතින් මොනවා කරන්නේ? මේ පුරුද්ද වශයෙන් දෙනා ඒක. අධ්‍යාශ. ඒ නිසා કોઈ කෙනෙකු පිළිබඳව වුණාම ධර්ම tattve තේරුම් ගත්තොත් අපිට බෑ ඔහුගේ තරහ නිසා ඔහු කෙරේ තරහව උපදවගන්න. එයාට තරහ යන්නේ කියලා එයාට එක තරහ වෙන්නට කාරණයක් නැහැ අපි ධර්ම tattve තේරුම් ගන්න. ඒ tattve විදුරු කෙලෙකු නොවේ මම කියන එක එවැනි එවැනි අවස්ථාවලදී අප හිතන්නට ඕන. මේ තරහ ගැන ගතිය මොහු තුල ඉඳගන්න. මේ ගතියට පැමිණීම ඉක්ම වූ කෙනෙකු නෙවෙයි මම කියන්නේ. එහෙම එහෙම සිතක් ඇති කරගෙන ඔහු කෙරේ අනුකම්පාව උපදවා ගන්න. තරහ යන අය සිටිනවා එහෙම. ඒ අයද ආශ්‍රය කරන්න පුළුවන් කෙනෙකුට තමන් ධර්මයේ තේරුම් කියලා තිබෙන කෙනෙක්. ඒ අධ්‍යාසය, දේශ අධ්‍යාසය බහුල බව. ඒක පෙර ආභාවවලදී සමහර තිබෙනවා සතුන්ගේ මේ දීලා ජීවත් වෙච්ච අය යපුන් වගේ. එහෙම කෙනෙක් ආව නිසත් බවට අර ගැටි එනවා. ගැටි එනවා. දේශ අධ්‍යාසය අනිත් එක මූගත් බව විශේෂයෙන්ම ආගම ධර්මයේ මූගත් බව කාරණයක් දැන් බලන්න දන්නවනම් තරණේ තියෙන ආදීනවේ දන්නවනම් තමාම තේරුම් ගන්න තමාගේ තිබෙන දුර්වල පැත්ත මේක මගේ දුර්වලකම කියලා පුළුවන් තරම් තම උත්සාහ කරනවා ඒ තරහව දුරු කරගන්න. එහෙම නැත්නම් සමහර විට හිතන්නේ එහෙම නෙවෙයි. තරහව Taman තුල තිබෙන ගුණයක් තේසව. සමහර සැලකන්නේ එහෙම. මට ඔය නිකන් තරහ යන්නේ නැහැ. කවුරු බැලන්සක් කරුවොත් නම් මට පෙන්නන්නට දෙන්නේ. ඒකෙන් Taman තරහින් පිටිරෙනවා. පිටිරෙනවා. එහෙම පිටිරෙන්නේ Tamanගේ එක හොඳ ගුණයක් කියලා සැලකන. තරහ කියන එක කාට ඇති වුණත් මොන කරුණක් නිසා ඇති වුණත් ඒක ගුණයක් නෙවෙයි සමාජ නුගුණයක්. තමා බොහොම උසස් කොට සැලකෙන ඒ තරහව පිළියේදී තමාගේ මරණය සිදුවෙතොත් මරණය සිදුවෙතොත් නිරය තමයි ප්‍රධාන වශයෙන් යන්නට තියෙන තැන ඒ අනුකොට ඒ ක්‍රෝධ බෞද්ධ තරහ ගැති කලින් තිබෙන සතික වේලාව පිළින්නට පුළුවන් ඒ නිසා තරහව කියන එක දුරු කරගන්න ඕන දෙයක්. නමුත් ඒ තරහ අදහස් දෙනකොට පහළ ඒ ඇති වෙන ඇති වෙන අවස්ථාවල මේ තරහවකයි උපන්නේ කියලා දැනගෙන ඒක දුරු කරගන්න. දැන් අපේ වුණා කරන්නේ මේ පිළිබඳ වූ අභිධර්මයේ කරගන්න. නේ පරමාර්ථ ධර්මයේනේ තරහසිත පිළිබඳ. ඒකවල දෝමනස්ය ඇති වෙන්නේ නැහැ කවදාවත්. තමා ඉෂ්ටයයි කියා එවේලේ සැලකන දේ පිළිබඳ. එවේලේ තමාට අනිෂ්ට වශයෙන් තේරෙන දෙයක් අනිෂ්ට වශයෙන් තමා කලකන දෙයක්. ගැනයි මේ දුන්නස් සහ තරහව උපදින. දෙකම එකට උපදින. ධර්ම දෙක දෝමනස්සය කියන්නේ වේදනාව. ද්වේෂය කියන්නේ තරහ. ඉතරාවේ ඉඳෙනවා මේ තරහ පිරම් කියලා මා කිව්වා. ඒක සමහර විටක වෛරයටත් යනවා. දැන් වරක කෙනෙකු පිළිබඳව ඇතිවෙච්ච තරහව දැනගත්තොත් දැනගත්තොත් ඒක වෛරයකට යනවා. මේ පිළිතුරු මාසාති වෙනවනේ අපේ බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි ඒ දෙලගම් මෙහි යෙදී සිටි තවත් කෙනෙකු එක අවස්ථාවකදී බැඳගත්ත වේල ඇතිවෙච්ච තරහව බැඳගත්තා ඒ බැඳගත්ත වෛරය නිසා ඒ ගුරු ආන් භාවයේ වරතුරුම ඒ වෛර බැඳගත්ත පුද්ගලයාට මහත් අනර්ථය පිණිස පවත්නා දෙයක් ඇටියට දෙනවා දන්නවනේ දේවදත්ත ස්ථවිරයන් පිළිබඳ කතා ඒ ඒ බයිනේ. ඒ බයිනේ. අන්න ඒ විදිහේ තරහව ඇති වෙන එක අවස්ථාවකදී ඒක දුරු කරගත්තේ නැත්නම් ඒක බයිනේකට. ඒ තමන්ට යම් කිසි වරදක් කරපු පුද්ගලයෙකු පිළිබඳව නම් මේ තරහව ඇතිල තිබෙනවා. ඒ පුද්ගලයාගේ නම අහන්නේ. ඒ පුද්ගලයාව දකින්නට ලැබෙන විට. ඒ පුද්ගලයා පිළිබඳව වෙන කෙනෙකු කතා කරන විට මේ හැම අවස්ථාවකදීම තමාගේ සිත් තුළ තරහව. ඉතින් එහෙම උපදින එක්කෙනාට මරණ වේලාවේදී මතක් වුණොත් එහෙම ඒ පුද්ගලයාව එතකොට Tamanට සුගතියක් නැහැ. සුගතියක්. අනේ නිසා තරහව තේරුම් ගන්නට ඕන Tamanට අහිත පිහිට පවත්නා ධර්මයක්. ඒක ඇතුලේ අනිෂ්ක වශයෙන් කලකන ආරම්භයක් නිසා. ඉතින් මොනවද මේ අනිෂ්ක ආරම්භය? අනිෂ්කාර මා කියන්නේ මූගත් බව එක කාරණයක් ඒ කියලා නේ මූගත් බව නිසා ඒ අනිෂ්කාරම ඉදිරිපත් වුණාට තරහව ඇති වෙනවා මොනවාද අනිෂ්ඨී කියලා කරන්නේ මේ ලෝක ධර්මයි අපි කැමති වෙන දේ තිබෙනවා ඒ වගේම අපි නොකමැති දේ අපි කැමති ලාභයට අපි නොකමැති අලාභයට අපි කැමති කීර්ති ප්‍රශංසාවලට අපි කැමති නෑ නින්දාවට එවැගේම පිරිවර සම්පත් තියෙනවා නම් අපි කැමති. ඒ කවුරුත් නැතුව නිකම්ම ඒව ඔක්කොම නැතුව යනවා නම් අපි කැමති නෑ. ඒ වගේ තිබෙනවානේ ලාභා ලාභ අයත්‍යසුත නින්දා ප්‍රසන්නතා සැපදු කියන මේවා. කැමති එන ඒවා කියනවා කැමති නොවන දේ. මෙන්න මේ අපි කැමති නොවන දේවල් අප කරා එන විට එන විට තරහව සමහරුගේ තරහව කොයි තරම් දරු දරුද කියොත් සමාජයේ ජීවිතය තිබෙන එකක් තමන්ට උස්වන්නේ නැතුව. නැතුව ජීවිතේ පවා හානි කරගන්න. සමාජ ජීවිතයත් හානි කරගන්න. ඒ තරමට තරහ උත්සන්න වෙනවා. එයයි නුගත් බව. උගත් බව ධර්මයේ පිළිබඳව උගත් බව විශේෂයෙන්ම ඇතිනම් ලෝක tattve තේරුම් ගන්නට පුළුවන් කෙනෙක් වෙනවා එයා. ලෝකයේ ස්වභාවය මේකයි. ලෝකයේම දුක් වලින් පිරුණු තැන. ඒ දුක් වලින් පිරුණු තැන අප කැමති වෙන දේම නෙවෙයි අපට හැම විටම ලැබෙන්නේ. අපි නොකමති දේත් අපට ලැබෙන්නට පුළුවන් ලැබෙනවා. ඒ නිසා එබඳු අවස්ථාවන්දී උපේක්ෂාව ඇති කර ගැනීමට, මධ්‍යස්ථ බව ඇති කර ගැනීමට අප පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් කොළින් තරහක්. ඉතින් මේ තරහේ ඉතිදෙනවා මේක ඒක තේරුම් ගන්න. මොන මොන අවස්ථාවලදීද අපිට මේ තරහව උත්තේ අපගේ ඥාතියාට අපගේ මිතුරාට යමෙකු වරදක් කරනවා නම් වේලේ අපිට තරහක් ඇති වෙනවා සමහර විටක කලයි කියලා තරහ වෙනවා දැන් කරන්නේ කියලා තරහ වෙනවා ඉදිරියට කරාවි ඒ වගේම සමාජ කළයි සමාජ දැන් කරගෙන සමාජ ඉදිරියට කරා කියලා බලන්න. ඒකට සමාජයෙන් ඉස්සෙල්ලා කලකනවා නම් සමාජ අයහපතක් කළා කරදරයක් කළා ඉදිරියට කළා. දැන් කරනවා මෙතන. මොහු මට ඉදිරියට අනතුරක් කරා කරදරයක් කරා කියලා පුළුවන් ඇති කරගන්නට තරහව ඇති වෙනවා තරහ. සමාජයේ මිත්‍රයාට සමාජ ඥාතියාට කරදරයක් කළා දැන් කරන අනාගතයේදී කරාවී කියා එහෙම ඇති වෙන්නට පුළුවන් කරන්නේ. එහෙම නැත්නම් සමාජයේ සතුරාට සමාජ පසන්තුරාට සමාජයේ සතුරාට යහපත් කළා. දැන් කරන ඉදිරියට කරා සමහර වෙන තරහ වෙනවා. සමහරු තමා තරහ එක්කෙනාත් එක්ක අනිත් එක්ක අයත් ඔක්කොම තරහ වෙන්නට ඕනේ. අර කුඩා ළමයි එහෙම කියනවානේ මම අරයත් එක්ක තරහයි ඔයත් තරහ වෙන්නේ කියලා අන්න ඒ වගේ සමාව කැමති තමා තරහයි කෙනා එක්ක අනිත් ඔක්කොම තරහයි ඒ නිසා තමා ඒ යම් කෙනෙකු පිළිබඳව නොකමැත්ත තිබෙනවා නම් ඒ නොකමැත්ත ඇති එක්කෙනාට යහපතක් වෙන කෙනෙකු කරනවට තමන් කැමති නෑ ඒ කරන එක්කෙනාට එක තමා තරහ වෙනවා තමාට ඇති වෙනවා තරහ මේ විදිහේ ආඝාත වස්තු නවයක් දක්වා තිබෙනවා අනත්තම් මේ අචරිත